මාර්ග ප්‍රතිපදාව ලෞතර බුදුරජාණන් වහන්සේ නිවන් මඟ වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුළ හික්මිය යුතුයයි අවධාරණය කළහ තුන් සිවුරක් පාත්‍රයක් පමණක් ධර්මින් රුක්කමූල ශුන්‍යාගාර ආරණ්‍යගතව සසර දුකින් එතර වීමට අතීතයේ භික්ෂූන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස සසරින් එතර වීමට වෙරවඩන භික්ෂුවට දැක්වූයේ ඔය සීමාවයි. කැමැති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස් වල දිගපළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්විය හැකිය. ශාසනය තුල ඊට අවශ්‍ය නිදහස ඕනෑතරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. ඒ කිසිදු වරදක් නොමැත. එහෙත් සසර දුකින් එතර වීමේ ප්‍රතිඵල අනපේක්ෂිතය. පාත්‍රය දන්න පිණ්ඩපාතික භික්ෂුවට අවශ්‍ය රේසරය සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විඥානුකූලව ලබාගත හැකි ක්‍රමය පැහැදිලිවම ප්‍රතිපදාවේ සඳහන් ඇත. බුදුරජාණන් වහන්සේ අට දක්වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතනය. භික්ෂුව පිණ්ඩපාතයෙන් ලද දෙයින් සතුටු වීම යැපීම මධ්‍යම ප්‍රතිපදාවයි. කප්පිය කුටියේ වියලි ආහාර තබාගෙන තිබෙන ස්ථානයක දාණයට මිරිසට තෙලට බැදුමට මොකුත් නැතිනම් හදා ගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහස ඇත. එම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජන ලගෙන කටයුතු කිරීමේ වරදක්ත නොමැත. මම නැවතත් කියමි. විනය ඇත්තේ අදක්ෂයාට දක්ෂයා ලද දෙයින් සතුටු වෙයි. නිවන් මඟ වැඩීමට බලාපොරොත්තු වන භික්ෂුව ගොඩගසන්නෙක් හෝ රැස් කරන්නෙක් නොව කුසගින්නි සෑහීමටපත් වූ කල ඉතිරිය අතහැරින්නකි. හෙට දවසක් ඔහුට නැත් ඔහු ජීවත් වන්නේ වර්තමානයේය. වර්තමානයේ මෙම අර්ථය හාස්‍යයක් වීමටද පුළුවන්. විවේචනය කිරීමටද පුළුවන්. වර්තමානයේ පමණක් නො බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ලියේ. ඉතින් අද ගැන කුමන කතාද? එහෙත් මෙම මොහොතේදී ইহත මඟ වඩන බුදුපුතුන් මෙම මඟ වැඩීමට උත්සාහ ගන්නා වීරිය වඩන සරණක් මඟක් සොයන බුදුපුතුන් විශාල පිරිසක් මේ දෙරණ මත වැඩ සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුය ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින කැලේ යැපෙන්නේ පාංශුකුල සිවුරෙන් පිණ්ඩපාතයෙන් යයි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරමින් යන මාධ්‍යකරුවන් නොවේ. උන්වහන්සේලා ইহත අවමයද පරිහරණය කරනුයේ බදා ගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. මම නිවන් අරමුණ ඥාය ගන්නාතුරු කය ආරක්ෂා කරගත යුතු නිසාය. භික්ෂුව ප්‍රත්‍යවේක්ෂණයෙන් වැළඳිය යුත්තේ දායකයා පූජා කරන ආහාරයයි. එම ආහාර රසගුණ මැදියයි සිත රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරුවා ලවා කටට රසට හදාගත් දෙය ප්‍රත්‍යවේක්ෂා කොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් ඒ විනයට එකඟව කළ හැකි බව මමද පිළිගනිමි. යමෙක් එසේ කරනවා නම් ඒ විවේචනය නොකරමි. මේවා ලෝකයේ පවතින ස්වභාවයන්ය. ඒයින් අප නොගැටිය යුතුය. නිවන උදෙසාම කැපවන්න කප්පිය කුටිය, ගෑස් ලෙප, උණු වතුර බෝතලය වැනි සංඥා වලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවදි කරන මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාවත් කාම සුකල්ලිකාණු මගත් අතරමැදද අන්තයක් ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුකල්ලිකානු මඟ නොවේ. මධ්‍යම සහ කාමසුකල්ලිකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියටම ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්ෂාවමෙනි. උපේක්ෂාව තුළ ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්ථාවේදී මධ්‍යම ප්‍රතිපදාව ඉක්මවාගේ තත්වයෙන් කාමසුකල්ලිකානු මඟ ස්පර්ශ කරන ස්වභාවයෙන්ුත් ඇත. අපි මේට මාර් ප්‍රතිපදාවයි කියමු. මධ්‍යම ප්‍රතිපදාවයි දකිමින් මාර් ප්‍රතිපදාවක හික්මෙමින් අපි නිවන් මඟ සොයන්නෙමු. එළදෙන පැටවා සංව සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වර්ධ නොවේ. ඔබගේ වර්ධේ. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තනබුරුල්ලත් දෙකම ඇත. විනය නැති කඹෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට පලක් නොමැත. එළදෙනගේ ගොම මූත්‍රා එකතු කරාටද වැඩක් නොමැත. ඔබ එළදෙනගෙන් පස් කෝර්සස් ලබා ගැනීමට දක්ෂ විය යුතුය. ඔබ දක්ෂයෙක් වන්නේ අවබෝධ කර ගැනීමෙන්ය. ඊට මඟ සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි. තුන් සිවුරක් පාත්‍රයක් දරමින් ආරණ්‍ය ශුන්‍යාගාර රුක්ක මූලගතව තම ප්‍රතිපදා වැඩිවීමට ඔබ කැපවොත් අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක් ඇත්තේ එතනය. ඔබට හොඳට සිතන්න. දිව බොරු කීවද ඔබේ හදවත බොරු නොකියනු ඇත. ඒ ඔබට දැකිය හැක්කේ ප්‍රඥාවෙන් පමණි. ලෝකේ බරින් නිදහස් වීමට ප්‍රථම ඔබ ඔබේ බරින් නිදහස් වන්න. ඔබේ බරින් ඔබ නිදහස් වූ විට ඔබ මෙතෙක් දරා සිටියේ ලෝකයේ බර්ම බව ඔබට තේරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර අවිද්‍යාව නිසා දරාගෙන සිටින පු탁ජන සත්‍යයන් මෝහයේ දිකපළල ඔබට අවබෝධ වනියේ මේ ලෝකේ නිදහස් විටදීය. ඔබ සැබෑදස මධ්‍යම ප්‍රතිපදාවේ හික්මෙමින් නිවන් මඟ තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනෙවි මා ලෝකේ ජයගත්තාය කියලා. ලෝකේ ජය ගැනීමේ ශක්තිය ඔබ සමගේ ආධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කල යුත්තේ එය මතු කර ගැනීම පමණක්ය. මෙම ජීවිතයේදී ඔබ එය මතු කර ගැනීමට උකටිලුවහොත් තව කල්ප ගණනාවක් ඔබට දුක් විඳීමට සිදුවෙනු ඇත. කුසගින්නද ආශිර්වාදයකි. නිවන් මඟ වඩනා භික්ෂුවක් වනගතව වාසය කරන විට පිණ්ඩපාතය ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන ස්වභාවිකය. එවැනි අවස්ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක් කරගත යුතුය. එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගත යුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක් දෙකක් තුනක් ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. ඔබ කුසගින්නේ සිටින බව. සිටි බව ලෝකයා දැනගත යුතු නැත. සාක්ෂිකාරයාද විත්තිකාරයාද ඔබම විය යුතුය. මන්ද ඔබ මේ පහර දෙන්නේ ඇසට නොපෙනෙන මාරයාටය. හරි ඉලක්කයටම පහර දුන්නොත් පරාජයන්නේ මාරයය. ඔබ මෙවර මාරයාට වඩා දක්ෂ විය යුතුය. මොකද සසර මෙතෙක් ඔබට වඩා දක්ෂ වී ඇත්තේ මාරයාය. සමහරට කුසගින්නේ අසිරිය ඔබ මෙතෙක් විඳ නැතුව ඇත. ඔබ දන්නේ කුසගිනි වෙනවා ආහාර ගන්නවා පමණක් විය හැක. ওই චක්‍රය අපගේ දිනචර්යාවෙම කොටසකි. මුළු මාත් සත්ත්ව ප්‍රජාවගේම ස්වභාවයයි. නිවන් මඟ වඩනා භික්ෂුව සමස්ත සත්ත්ව ප්‍රජාවට වඩා වෙනස් සත්වයෙකි. වෙනත් අරමුදක් අදිෂ්ඨානයක් කරන සත්වයෙකි. ඉරහඳ තාර්කා ජ්‍යොතිෂ විද්‍යාව හඳහන හස්ත රේඛා බලා ලෝකයේ සිටින දක්ෂම ජ්‍යොතිර්වේදියා ඔබට කීවොත් තව වසර 50ක් ඔබට ආයුෂ තියෙනවා කියලා. ඔබට දීර්ඝායස තියෙනවා කියලා. ඔබ දින කීපයක් ආහාර නොමැති ඉන්න ඔබ මැරෙනවමය. ඇයි දන්නවද මේ කයට ආහාර නොදී කුසගින්නේ තැබුවාම හොඳට අවබෝධ වෙනවා මේ කය ආහාර නිසාමයි පවතින්නේ කියලා. මේ කායට ආහාර නොදුන්නු ජීවන රේඛාව කොපමණ දිගට තිබුණත් ඔබ මිය යනවාමය. මේ ඔබ මහත් උජාරණයෙන් සරසාගෙන මගේ කියා දරාගෙන සිටින ආහාරයක් නොදුන්නෙන් මැරෙන කයක්. මෙය පිළුණන ආහාරයට අයිති කයක්. ආහාර නොදුන්නොත් මැරෙන කයක්. ඔබට අයිති ඔබට පාලනය කියනට හැකි දෙයක් නොවේ. ඔබ ප්‍රඥාවෙන් බැලුවොත් හඳහන ජ්‍යෝතිෂය හස්ත රේඛා නාඩි වාක්‍ය ඔබට මායя සසර දික් කර ගැනීමට අටවපු මාර උගුලක් බව. මේ උගුලට ඔබ අසු වී නිවන් මඟට අවතීර්ණ වන එක නිවන් මඟට අවතීර්ණ වන එක කල් දමනවා. මම දන්නා ඊටමත් ගුණවත් සත්පුරුෂ නායක හිමි නමක් ඉන්නවා. ඉහළ රැකියාවක් හොඳ සමාජ තත්වයක් තරණවේදී අතහැරලා පැවිදි වෙලා මුලින් නිවීම අරමුණු කරගෙන දැඩි වීරියකින් කටයුතු කරපු උන්වහන්සේට ජෝතුර්වේදිනියක් ප්‍රකාශ කර තිබෙනවා. ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නට අවස 10කට පසුව කියලා. දැන් උන්වහන්සේ තමන්ට පාරමී මදිය කියලා ආමිෂය පැත්ත දැඩිව වඩනවා. නිවන් මගෙන් පිටට ගිහිල්ලා. සද්ධාවෙන් සියල්ල අතහැරලා දුෂ්කරම ආරණ්‍යයක බඩ ඉරිඟු කරල වළඳලා අරඹපු ගමන අද මාරයා නවත්තලා. මාරයා ඔබට හඳාන හස්තරේකා නාඩි වාක්‍ය හරහා දෙන අනාගත වාක්‍ය ඔබ ඉර දමන්න. අවබෝධ කරගන්නා මේ කය ආහාරය නිසාමය පවතින්නේ. ජයග්‍රහණය උත්සාහයත් වීර්යත් නිසාමයි සිදුවන්නේ කියා. ශරීරයේ ධාතු කොටස් අතරින් වායෝ ධාතුව ඊ타ත්ම හොඳින් පැහැදිලිව අපට අවබෝධ වන්නේ කය කුසගින්නේ තැබීමෙන්නේ. කය निराහාරව තැබුවොත් ඔබට දැනෙවි ආමාශය උගුරු දණ්ඩ මල මාර්ගය හරහා මොනතරම් වේගෙන් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවාද කියලා. කය තුල ආහාර නැති විට වායෝ ධාතුව සිත්සේ කය ආක්‍රමණය කරනවා. වාතය කුපිත වෙලා දඟලනවා. ඔබ කල යුත්තේ සතියෙන් ඒ දෙස බලා සිටීමයි. මේ අවස්ථාවේදී මාර්යා ඔබට කියාවි ඔබ මැරෙන්න දෙයන්නේ ગેස්ට්‍රයිටිස් හදාගන්න දෙයන්නේ හැදුනොත් හැමදාම දුක තමයි. කලන්තය හැදුනොත් මේ කිසිවකට ඔබ යටත් වෙන්න එපා. මොකද මෙසේ ඔබට කියන්නේ මායාමය. මායя යනු කෙලෙස් බරිත කාම සැපතම ලොල්ලු ඇති වෙමින් නැති වෙන ඔබේ සිතේ ඔබ විට මෙසේ සිතන්න. මම නිවන් මඟ වඩන භික්ෂුවක්. මේ කුණු කය මට අයත් දෙයක් නොවේ යයි අවබෝධයෙන් අතහැරීම මඟ වඩන භික්ෂුවක්. මේ කය මලත් මගේ අදිෂ්ඨානය අත් නොහැරිනවාය කියලා. එවිට ඔබ මාරයාට එලව එලව පහර දෙන භික්ෂුවක් වෙනවාය. මෙසේ සිතමින් මාරයාට පහර දෙමින් වායෝ ධාතුව තව තවත් අවබෝධයෙන් දකිමින් එයි අනිත්‍ය බව වඩනකොට මාරයා බියටපත් වේවි. මේ භික්ෂුව මාරයාටද අහිමි වේවිද කියලා. එහෙම හිතලා මාරයා භික්ෂුවට චාටුවක් දමාවි. ඔබ මේ විදියට නොකා ඉඳලා මලොත් නිවන් දකින්නත් ලැබෙන එකක් නෑ කියලා. බලන්න කපටි මාරයා නිවන් ගැනත් කතා කරනවා. නිවන ගැන අනුකම්පාත් කරනවා. ඔබේ අරමුණ ගැන මාරයාගේ ස්වභාවය ගැන ඔබ සිහියෙන් සතියෙන් නොසිටියොත් මෙවර ඔබ මාරයාට කොටු වෙනවාමය. මොකද මලොත් නිවන් දකින්න බැරි වෙයි කියලා කියපු නිසා. මාරයා මෙසේ කීවත් ඔබ සිතන්නේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සිතේ හටගත් සිටිල්ලක් කියලා. නිවන් මඟ වඩන ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ මාර උපක්‍රමවලට වැටබඳින්න. නමුත් බහුතරය මෙතනදී පරදිනවා. මොකද නිවන කියන වචනේ මායя පාවිච්චි කළ නිසා. මාරයා කපටිකමට අයෝ නිවන නිවන බැරි කියන වචනය පාවිච්චි කරන්නේ. හැබැයි ඔබ මෙතනදී දක්ෂ හොත් මේ කය මේ වේදනාව මගේ නොවේ කියලා මේ වායෝ ධාතුවද මගේ නොවේ කියලා දකින්න. ඉනුත් ඔබට ගිහිල්ලා මාරයා ඔබට කියූ නිවනද මට අයිති දෙයක් නොවන බව දකින්න. නිවනට ඇති ආසාවද අයින් කරන්න. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ ඔබ නවතින්නේ නිවන් මගේ උපරිම දුරක් ගිහිලා. හැබැයි උත්සාහයේ වීරිය තිබෙන්න ඕනේ. නිවීමේ උදෙසා මේ කය අත්හැරීමට. දැන් ඔබට තේරුණාද කුසගින්න ආශිර්වාදයක් කියලා කීවේ. ඇයිද කියලා? ඔබ එක වේලක් හෝ निराහාරව සිටිය යුත්තේ ඒ තුලින් අවබෝධාත්මක ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා මිස හුදු සිල්වත් බව සංකේතවත් කිරීමට නොවේ. මන්ද සීලයද ආහාරයද ඔබව සසරටම කැන්දාගෙන යන මාර බලවේග නිසාය.